විෂය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ද රසවින්දනය සමගින් අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ සංගීතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ. ශ්‍රී ලාංකික බොහෝ කලා අංග ආරම්භයේ සිට දියුණු වීමට විදේශ කලාකරුවන්ගේ දායක වීම නොමසුරුව ලැබුණු බව කිව යුතු වනවා. පළමු සිංහල කථානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ සිට දශක කිහිපයක් ಭಾರತೀಯ ශිල්පීන්ගේ සහාය චිත්‍රපට නිෂ්පාදනයට නැතිවම බැරි අංගයක් වුණා. ඒ ඉන්දීය අධ්‍යක්ෂවරුන් කාර්මික ශිල්පීන් සංගීත අධ්‍යක්ෂවරුන් පසුබිම් ගායක ගායිකාවන් ආදී වශයෙන් කලාත්මකයයි ਵਿਚාරකයින් හඳුන්වන ඇතැම් සිංහල චිත්‍රපටවල පවා ඉන්දීය මුහුණුවර දකින්නට ලැබුණු බව විද්වතුන්ගේ මතය. එදා නිෂ්පාදනය වූ සමහර චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට කතා කලාව පසුතල නිර්මාණ ආලෝකකරණය ගීතනු ද්වේෂ නිරූපණය ආදී නොඑක් අංග අනුකරණයන් වූ බව කියවෙනවා. සිංහල චිත්‍රපටවල පසුබිම් ගායනයේට මුල් යුගයේදී දකුණු ඉන්දීය ගායක ගායිකාවන් යොදා ගැනීම සිරිතක්. ඒ.එම්. රාජා, ජමුනා රාණි, කේරාණි, ජික්කි ආදී ශිල්පීන් හොඳ නිදසුන් වෙනවා. අද ලලිත කලාලය වෙන්වන්නේ ඉහතකී ගායිකාවන් අතුරින් මෑතකදී ජීවිතයෙන් සමුගත් කේ රාණි ගායන ශිල්පිනිය පිළිබඳව Thank you. मयो के उमु न मरमे मूंखे මම ඕනෙවඩක් කර දෙන්නම් ඕ මම ඕනෙවඩක් කර දෙන්නම් ඕ මම ඕනෙවඩක් කර දෙන්නම් ඕ අලි ඇතු උනත් පෙරලන්න ඔබට ආඩම්බරනේ ඔබට ආඩම්බරනේ කලුණිතේ මට गाला दिनम उल फा गाला भिनम पुल फा भिनम उा दिन सुख आदर जपे मुख दादर जपे जनपिन ඒ රාණි උපත ලැබුවේ 1943 දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී. ඇය පසුබිම් ගායනයට පිවිසුනේ වයස අවුරුදු 8ේදී. නව යෝන් වියේදී සුපිරි තාරකාවක් වුණා. 1951 වසරේදී දක්ෂිණ මූර්තිගේ සංගීතයට රූපවතී පරමානන්ද මෝහන් සුන්දරම් ආදී තෙලිගු චිත්‍රපටවල ගී ගැයුවා. බාල වයසේදීම ජනතා ප්‍රසාදයට ලක්වන්නේ ඇගේ ගායන හැකියාව සහ ඇයටම ආවේනික වූ සුමధుර හඬ පෞරුෂය නිසා. Thank you. සිනේ එන්න එන්න මහතුනේ එන්න එන්නක මහතුන් එන්න එන්න මහතුනේ එන්න එන්නක මහතුන් ඇයි ඔබ හැට ගැන මෙනෙහි කරන්නේ මේ සබ අදටව විතරයි මේ මේ සබ අදටව විතරයි මේ ඕ එන්න මුතු නිමේ බලන්න එන්න එන්න මේ දිහා සිස්සංකා කරදර සෑමාදිය හැරදා එන්නයි කීවේ මා කීවේ ඕ කීවේ දින්දින්ත නම් මේ ලෝතක සුන්දර එන්ට එපා වී පරමාදේ එන්ට එපා වී පරමාදේ ඕ එන්න ඕ එන්න ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්නමා සෝනා මහතුනි මේ බලන්න එන්න එන්න මේ දිහා ප්‍රවේශමෙන් ජීවත් වෙන්න අද පරාද වේ ජීවිත රංගේදී පරාද වේ ජීවිත රංගෙන් දිනන්ට නම් මේ සූදු වෙනි ඔබ දුවන්ට ඕන වේගෙනි දුවන්ට ඕන වේගෙනි ඕ එන්න ඕ එන්න ඕ එන්න ඕ එන්න ප්‍රීති වෙන්න මාහා සෝනා මතනි මේ බලන්න එන්න එන්න මේ දිහා දාහට අරගෙන සියට දීලා වාගේ අර මිනිහා ඉන්නේ වාගේනේ අර මිනිහා කොයිදෝ හොට ප්‍රිය කරණනි අක්කද ඉන්නේ මේ මංගල ලෝකේ ඉන්නේ මංගල ලෝකේ ඕ එන්න නා මහතෙනි මේ බලන්න එන්න එන්න මේ දිහා රාණිගේ සුවිශේෂ භාෂා සංවේදීතාව තෙලිගු කන්නඩා දෙමළ මලයාලම් ආදී භාෂාවලින් මෙන්ම බෙන්ගාලි හා ආර්ය භාෂාවන්ගෙන් ගැයූ ගීවලද දකින්නට පුළුවන් ශ්‍රී ලංකාවේ ආනන්ද සමරකෝන් සිරිසේන විමල වීර ඩී.ටි. ප්‍රනාන්දු යන ගීපද රචකයින්ගේ උනන්දුව මත ඇය සිංහල චිත්‍රපට ගීත සඳහා එක් වුණා. 1955 වසරේ මාතලන් චිත්‍රපටයේ සඳරාහු මුඛයේ ගීතය ගැයීමෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. ගායන හැකියාව වගේම සිංහල වචන නිවැරදිව උච්චාරණය කිරීමේ දක්ෂතාව මත ඇය වඩාත් ජනප්‍රිය වුණා. ඒ ගීතයේ මුඛයේහි යන වචනේ මහා ප්‍රාණඛ යන්න නිවැරදිව ශබ්ද කළා. වුණා ලෙස අඳුරු විය ජීවිතේ මාගේ සෝකේ වෙලී අන්දරා වූ මුඛයේ කිසිලුනා ලෙසේ පලිගන්ත පෙර සේවි සේවාති තුරින්ද ಮುಖಯೇಹಿ ಜಿಲುನಾಲಿದೆ ಅಂದುರು ವಿಯ ಜೀವಿತೆ ಮಾಗೆ ಸೋಕೆ ವೆಲಿ ಅಂದರಾಹು ಮುಖಯೇಹಿ ಜಿಲುನಾಲಿದೆ කේ රාණි ගායන ශිල්පිනිය මධ්‍යම ආසියාවේ උස්බෙකිස්තාන් භාෂාවෙන් පවා ගී ගයා තිබෙනවා. ශ්‍රී ලංකාවේ 1953 දී තිරගත වූ සුජාතා චිත්‍රපටයේ පෙම් රැල්ල නගී මනරංජන දර්ශනීය ලංකා ආදී ගීත අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. සිංහල ගීත කලාවට චිත්‍රපට පසුබිම් ගායනයෙන් දායක වූ ආසේම එදා සිරිලක ජනප්‍රිය ගායකයන් සමගද වෙළඳ තැටි සඳහා අල්හාජ් මොහිදීන් බෙක් ධර්මදාස වල්පොල ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සහ සුනිල් ප්‍රේමදාස යන ශිල්පීන් සමග යුග ගායනයෙන් කේරානි දායක වුණා. කේරානි ගායන ශිල්පිනියගේ හඬ පෞරුෂය හා හැකියාව පිළිබඳව එකල ඉන්දියාවේ උපජනාධිපති පදවිය හෙබ වූ දාර්ශනික සර්වපල්ලි රාධකෘෂ්ණන් ශූරී ඇය මෙහිරි තනු සහිත රාණි යනුවෙන් හඳුන්වා ඇති බව තිලක් සේනාසිංහ ලේඛකයාණන් රිද්ම අතිරේකයෙන් දක්වා තිබෙනවා. ඒ වගේම එකල කොංග්‍රස් නායක කේ කාම්රාජ් ඇයගේ කටහඬට තමා වශීවන බව කියා තිබෙනවා. කේ රාණි දමිල මෙන්ම ඉස්ලාමීය ගීතද ගායනා කොට තිබෙනවා. ජීවිතයේ අවසන් භාගයේ ඉන්දියාවේ බැංගලෝරෙහි කල්යාණ නගරෙහි ජීවත් වූ ඇය හැමදාමත් ශ්‍රී ලංකාව හා මෙහි ජනතාව පිළිබඳව අතිශය ප්‍රසාද මුඛයෙන් කතා කළ බව දැනගන්නට තිබෙනවා. අපගේ සිංහල සංගීත ක්ෂේත්‍රයට දායක වූ රාණිලා තිදෙනෙක් ඉන්නවා. ඒ GSB රාණි, ජමුනා රාණි හා කේ රාණි. පෙරදිග භාෂා කීපයකම රාණි යන වදන යෙදෙන්නේ රැජින යන අරුතින්. මේ වසරේ ජූලි 18 වන දින ඉන්දියාවේ හයිද්‍රාබාද්හිදී මියගේ කේලානි ගායන ශිල්පිනියගේ නාමය සිංහල ගීත කලාවේ සදා නොමැකෙන අමරණීය නාමයක් වනු ඇති. Thank you. යවන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල